ආනන්ද සාමින් වහන්සේත් මේ ගෘහපතිතුමාට කියන්නේ. කිව්වට පස්සේ දැන් මේකේ හොඳම කොටස තියෙන්නේ දැන් මේ ගෘහපතිතුමා කියනවා යේමේ බන්තේ භගවතා චත්තාරෝ සතිපට්ඨානා දේසිතා සංවිජ්ජන්ති තේ ධම්මාමයි මේ භාගතුන් වහන්සේ මේ සතර සතිපට්ඨානයක් දේශනා කළා තියෙනවා නම් අන්න ඒ දේශනා කරපු ඒ සතර සතිපට්ඨාන ධර්මයන් මා තුල පේනවා. පේන්න තියෙනවා. අහංච තේසු ධම්මිසු සම්දිස්සාමි. මම ඒ දහම තුල හොඳට පිහිටලා තියෙනවා කියලා මට දැනෙනවා. අපි කාටද ඔබඳු ප්‍රකාශයක් කරන්න පුළුවන්? ඒ කියන්නේ දැන් මේ අන්තිම මොහොතේ ඇවිල්ලා මෙහෙම කවුරු හරි කිව්වහම ඒ යෝජනා කරන එක Taman තුලම දැන් තියෙනවා. දැන් මට අලුතෙන් කරන්න දෙයක් නැහැ. මම ඒ තුලම තමයි ඉන්නේ. කියලා තමන් සපයලා උත්තර දෙනවා. දැන් අලුතෙන් කරන්න දෙයක් නැහැ. ස්වාමීන් වහන්සේ ඉතින් මා කෙරේ අනුකම්පාවෙන් අවවාදයක් දෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ මම මේ වෙනකොටත් ඒ තුලමයි පිහිරලා තියෙන්නේ. ඒ තුල මම පිහිටා කටයුතු කරපු හැටි මට දැනෙනවා. මට තේරෙනවා. කියලා බොහොම અભීත ප්‍රකාශයක් මේ කරන්නේ. එතකොට කියනවා අහම්බන්තේ කායේ කායानुපස්සේ විහරාමි ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනසං ස්වාමීනි මම මේ කයෙහි කය අනුව බලමින් මේ වෙනකොටත් වාසය කරනවා හිතට එන ඒ විවිධාකාර ලෝභ සහගත ස්වභාවයන් බැහැර කරමින් හිතට එන නොරුස්නා ගති සියල්ල බැහැර කරමින් මම හොඳට මේ කයත් එක්ක යාළු වෙලා කයේ මෙහිත පිහිටවාගෙන තමයි මම දැනටත් වාසය කරන්නේ වේදනාසු වේදනානුපස්සී විහෙරාමි ආතාපේ සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අ비ජ්ජා දෝමනස්සම්. වගේම මේ කයට දැනෙන විවිධාකාර වේදනාවන් මම හොඳින් නිරීක්ෂණය කරමින් වාසය කරනවා. හිතේ කිසිම ඒ තුලින් ද්වේෂයක් පැනනගින් නැතු වෙන්නේ. මොකද අපි සැප වේලාවක් සැප වේදනාවක් පහළ වෙනව අඩු ඇතිනේ මේ වෙලාවේදී. ඒතකොට යම් දුක් වේදනාවන් නිසා හිතේ නොරුස්නා ගති, ද්වේෂ ස්වභාවයන් පහළ වෙන්න පුළුවන්. දැන් මෙතුමා කියනවා මේ මොකකින්වත් මගේ හිතේ ඒබඳු දේශපැත්තකට දෝමනස්සයකට යන්න නොදී මම මේ වේදනාසු වේදනානුපස්සී විහෙරාමි. වේදනාවන් කෙරෙහි බලමින් ඒවා දකිමින් වාසය කරනවා. චitte cittanupassee viharami aatapi sampajano satima vinaya loke abijja domanassan. හිත දෙහාත් බලනවා. හිත දෙහා බලමින් ඒ ගැන දැනුවත් වෙනවා. දැනුවත් වෙලා හිතේ පහළ වෙන ඒ විවිධාකාර කෙලෙස් ස්වභාවයන් දුරු කරගනිමින් මම වාසය කරනවා. ධම්මේසු ධම්මානුපස්සී විහරාමි ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං. විවිධාකාර ධර්මතාවන් දිහාත් මම හොඳින් දැනුවත් වෙමින් වාසය කරනවා. ඉතින් අපිට මෙන්න මෙබඳු અભීත ප්‍රකාශයක් ධර්මයත් එක්ක ඉන්න ගතියක් කරන්න පුළුවන් නම් අපේ මරණ මොහොතේදී එහෙමනම් අපි ප්‍රමාද නැහැ. එහෙමනම් ඉතින් අපි උත්සාහන්ත වෙන්න ඕනේ කොහොමද අප්‍රමාදීව කටයුතු කරන්නේ. ඉතින් අර මං මුලින්ම වර්තමාන උදාහරණයක් දුන්නේ ඒ කාන්තාවට. ඉතින් කෙසේ නමුත් අන්තිම මොහොතේ හරි පොඩ්ඩක් හෝ තමන්ගේ මේ කයට අවධානය යොමු කරන්න අවස්ථාවක් ලැබිලා තිනවා. නමුත් අපිට මේ අවස්ථාව අද මේ තාම මරණය පැමිණලා නැති නිසා අපි හිතමු තව පොඩි හරි කාලයක් තියෙනවා. ඉතින් එහෙනම් ඒ මේ අවස්ථාව එනකන් ඉන්න එපා. මේ ගොඩ්වින් මහත්තයා අන්තිම මොහොත එනකන් ඉන්න එපා. ඒ වෙනුවට දැන් උත්සාහන්ත වෙන්න. ඒක තමයි අපි මුලින්ම කරේ. පුළුවන් මේ කයට හිත අරගෙන වාසය කරන්න. අපිට මේක හරිම සරලයි කියන්න පුළුවන්. මොකද අපේ හිත මේ සරල අත්දැකීම ප්‍රතික්ෂේප කරනවා. මේක කළා ඇති වැඩේ මොකද්ද? මේ හිස කෙලින් තියෙන එක බලාගෙන ඉතින් මේක ඇති වැඩේ මොකද්ද? ඇස් දෙක පියාගෙන තියෙනවා. ඉතින් මොකෝ? හුස්ම ගන්නවා. ඉතින් මේක උපන් දවසේ ඉඳන් ගත්ත හුස්මනේ. එහෙමනේ අපි අපි කියන්නේ. නමුත් මේකේ තියෙන ගැඹුර තියෙන්නේ මේ සරල බව තුලමයි. බුදුරජාන් වහන්සේ පෙන්වන මුළු දහමම මේ සරලත්වය තුලින් ගැඹුර දකින දහමක්. එහෙම නැතුව අපි පුළුවන් තරම් අපේ ඔළුව විවිධාකාර සංඥාවන්ගෙන් පුරවගෙන ආකීර්ණ කරගෙන ව්‍යාකූල කරගෙන ඔක්කොම මතක තියාගෙන මතක ගබඩාවක් තියාගත්ත පමණින් ගැඹුර දකින්න දහමක් නෙමෙයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වෙනුවට බොහෝම මේ සරලත්වයේ තුලින් හිතේ පැහැදිලි බව තුලින් හිතේ සංසුම් බව තුලින් හිතේ නිශ්චල බව තුලින් ගැඹුර දකින්න දහමක්. ඒ නිශ්චලත්වයේ ගම්භීරත්වය ඇති කරගන්න පටන් ගන්න වෙන්නේ අපිට කයින්. මොකද හොඳට අපි දැන් අපි කරපු අභ්‍යාසයේදී කය හොඳට පట్టලවල වාඩිලා තියෙනවා. හිතන්න දැන් අපි දීර්ඝ ගමනක් ගිහිලා බොහොම වෙහෙස කරයි. වතුරටයක් හැම් බීලා පොඩ්ඩක් හාන්සිලා ඉන්නවා. ඒ ඒ සුවය අපිට දැනෙන්න ඕනේ. වාඩි වුණාට පස්සේ ඒ කායික සුවය සැහැල්ලුව අපිට දැනෙන්න ඕනේ. අන්න එතකොට අපිට පහසුයි මේ කයට අපේ අවධානය ගන්න. නැත්තම් අපේ ඉරියව්ව හුඟක් මේ දුක්ඛිත නම් නැත්නම් ඉරියව ටිකක් වෙහෙස කරනම් අපිට ටුට්ටක් ගන්න අමාරුයි අපේ හිත. නමුත් හොඳට පట్టල වෙලා වාඩුනහම, තකස් වෙලා වාඩුනහම ඉරියව්ව සකස් කරගත්තාම තමයි තේරෙනවා යම් සුවයක්, පහසුවක්. ඉතින් මෙන්න මේ පහසුව, මේ සුවය අපි හඳුන ගන්නවා. ඒක මේ අපි මොනවා හරි ඇහෙන් බලලා, කනෙන් සද්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ බලලා, දිවෙන් රස බලලා, කයෙන් ස්පර්ශයන් ලබලා ගන්න සතුටක් නෙමෙයි, සුවයක් නෙමෙයි. මේ කායික පහසුව, කායික සුවය. ඒක අපි ගාව සාමාන්‍යයෙන් තියෙනවා. නමුත් අපේ හිත ඒක හඳුනගන්නේ අපේ හිත හරි ගොරහැඩි වෙලා තියෙන්නේ. හරි රළුයි. ඉතින් අපි ඉල්ලන්නේ ටිකක් ඒ රළු මට්ටමක සුවයක්. අපි ඇහෙන් බලන්නේ ටිකක් හරිම රළු චිත්‍රපටියක්. අපි දැන් චිත්‍රපටියක් බලන්න ගියොත් ඒකේ පෙන්නනවා නම් පැය දෙක තුනම ඔහේ නිකන් නිශ්චල දර්ශනයක්. නැත්නම් අපි වෙනත් චිත්‍රපටියක තියෙනවා පටන් ගත්ත වෙලාවෙන්දම්ම ගහ ගන්නවා බැන ගන්නවා වෙඩි තියා ගන්නවා අර කියන්නේ ඇක්ෂන් පැක් සම්පූර්ණයෙන් පුරලම තියෙන්නේ සිද්ධීන්ගෙන්. කොයික බලන්නද අපි කැමති? අපි හරි කැමති අර අපේ හිත අවුස්සන අපේ හිත මේ කුපිත කරන දේක් බලන්න අපි හැමති. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. අපිට පුළුවන් මේ හිත තැම්පත් වෙන ස්වභාවයකට ගන්න. ඉතින් එතන තියෙන සරලත්වය නිසාම අපි හිතනවා නැත්නම් අපි සැක කරනවා මේ මේ බඳු සරල බවක් තුළ පුළුවන් වේද අපිට ගැඹුරක් දකින්න කියලා. නමුත් භාගතුන් වහන්සේ මං කලිනුත් මතක් කළා වගේ මෙන්න මේ සරල බව තුලින්මයි උන්වහන්සේගේ ධහම දකින්න අපි උත්සාහන්ත විය යුත්තේ. හිතන්න දැන් අපි වාඩි වෙලා හොඳට කය පිහිටුවාම අපිට තේරෙනවා මේ දේවල්. මේවා හිතනවා නෙමෙයි. අපි සාමාන්‍යයෙන් කරන්නේ හිතන දේ. දැන් අපි පුළුවන් තරම් මෙතෙන්දි කරන්නේ හිතීම පැත්තක තියලා පුළුවන් තරම් හිතට සමනය වෙන්න පොඩි විවේකයක් ගන්න ඉඩ දීලා මේ දැනෙන දේට අපි අවධානය යොමු කරන්න උත්සාහන්ත වෙනවා. එතකොට අන්න අපේ කය යම් යම් ප්‍රතික්‍රියා දක්වනවා නැත්නම් එයාගේ ස්වාභාවික දේවල් තියෙනවා. નિરાයාසයෙන් සිද්ධ වෙන දේවල් තියෙනවා. කය හුස්ම ගන්නවා, හෘද ස්පන්දනය සිද්ධ වෙනවා, රුධිර ගමනාගමනය සිද්ධ වෙනවා. යම් යම් රිදුම් කැක්කුම් කොහොමත් මේ කයේ තියෙනවා. ඒතර මේ අතිශය සරල මේ ඍජු අත්දැකීම් අපි අපේ අවධානය රඳව ගැනීම පිණිස නැංගුරමක් කරගන්නවා. දැන් අපේ හිත නිකන් උතර නැවක් වගේ. ඔහේ යනවා මුහුදේ විවිධාකාර කුණාටු වලට අහු වෙවි එහාටයි මෙහාටයි චලනය වෙවි තියෙන්නේ. අපි දැන් ඔන්න අපේම කය පාවිච්චි කරනවා නැංගුරමක් වශයෙන් මේ කය නිශ්චල කර මේ හිත නිශ්චල කරගන්න. එහෙම දුන්නාම දැන් හරි අකමැති මේකට අපේ හිත. මොකද යා කැමති එළියේ තියෙන ඒ යම් යම් දේවල් ඔස්සේ සතුටු වෙවි එළියේ ගමන් කර කර ඉන්න තමයි යා කැමති. ඉතින් අපි නැවත නැවත මේක ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා මේකෙම රඳවන්න වෙනවා. මදක් මුලදි වෙහෙස කරයි. හැබැයි ඉතින් අපේ උත්සාහය වේ යුත්තේ වීරය වේ යුත්තේ හිත ටිකක් මෙල්ල වෙනකම මේ කටයුත්තේ දෙන්න. ඉතින් අපිට මේ ඉරියව්ව පමණක් නෙමෙයි තියෙන්නේ. අපි හිටගෙන ඉන්න ඉරියව්වක් තියෙනවා. ඇවිදින ඉරියව්වක් තියෙනවා. සැතපීලා ඉන්න ඉරියව්වක් තියෙනවා. ඒ තියා අපි මේ දිනදා කරන හැම කටයුත්තකදීමත් මේ දේ කරන්න පුළුවන්. ඉතින් අපි හිතනවා නම් මේකට විශේෂ තැනක් අවශ්‍යයි. විශේෂ තැනක් අවශ්‍යයි ඇත්තටම මුලදී යම් එකඟතාවයක් ඇති කරගන්න. නමුත් අපි එන්න එන්න දක්ෂ වෙන්නේ කොහොමද අපේ එදිනදා කටයුතු වලදීත් මේ විදිහටම මේකට සැසඳෙන විදිහට ජීවත් වෙන්නේ කොහොමද? උදාහරණයක් වශයෙන් දැන් මේ පින්වතුන් රාජකාරී කරන පින්වතුන් කරන රාජකාරියට අනුරූපව අපි කොහොමද මේකට සිහිය එකතු කරගන්නේ? හිතන්න දැන් අපිට මේසන් හැන්දකින් අපි හිතමු මොන හරි දෙයක් හදනවා. ඉතින් අපි සිමෙන්ති ටික ගන්න හැටි, වතුර ටිකක් එකතු කරන හැටි, ඊට පස්සේ ඒක අනන හැටි, ඒකට සිද්ධ වෙන හැටි, අපේ අතට දැනෙන දේවල්. ඉතින් මේ හැම දෙයක්ම අපිට මේ මොහොතේ දැනගන්න පුළුවන්. නැත්තම් අපි දත්ම දිනෝ. එතෙන්දී අපිට මොනවද දැනෙන්නේ? අතට බුරුසුව ගන්න හැටි, ඊළඟට අතට ඒ දත් බෙහෙත් එක ගන්න හැටි, මූඩි ආරින හැටි, ඒක මිරිකන හැටි, ඒකෙන් ඒ ද්‍රව්‍ය එන හැටි, ඊට පස්සේ අපි පොඩ්ඩක් අරගෙන ආයෙත් ඒක පැත්තකින් තේන හැටි මේ හැම දෙයක්ම අපි මේ ලෝකේ තමයි ඉඳගෙන කරන්නේ. අපි සාමාන්‍යයෙන් දත් මදිද්දී ඔහොම අපි මේ ලෝකේ ඉඳන් කරනවද සාමාන්‍යයෙන්? නෑනේ. අපි මේ ලෝකේ නෙමෙයි ඉන්නේ දත් මදිනකොට. කෑම කනකොටත් මේ ලෝකේ නෙමෙයි ඉන්නේ. ඇඳුම් අඳිනකොටත් ඒත් මේ ලෝකේ නෙමෙයි ඉන්නේ. ඊට පස්සේ වාහනයක් එලවනකොට එතකොට අතින් සමහර දුරකථන ඇමතුම් වෙනවා, එක එක දේවල් මතක් වෙනවා. එතකොට ඉතින් සමහරවිට මේ ලෝකෙ නෙමෙයි ඉන්නේ. රාජකාරී කරන ස්ථානයටත් ගිහිල්ලා සමහරවිට ඉතින් ගෙදර ගැන කල්පනා කරනවා. එතකොට මේ ලෝකෙ නෙමෙයි ඉන්නේ. එතකොට අපි කවද්ද මේ ලෝකෙ ඉන්නේ? මේ මොහොතේ ඉන්නේ. ඉතින් හුඟක් බැලුවාම හරීම සුළු කාල පරිච්ඡේදයයි අපි අවුරුදු 60ක් 70ක් හිටියා ආයු වැළඳුවා කියලා කිව්වට අපි ඇත්ත වශයෙන්ම ආයු වළඳලා තියෙන්නේ බොහොම කෙටි කාලයයි.